අපේ ප්‍රයන්ත සිරිවර්ධන මහත්මයා ප්‍රශ්නයක් අහන්න බලාගෙන ඉන්නවා. ඔබතුමාට ওই පැත්තෙන් මයික් එක ඔන් කරන්න පුළුවන්ද? දැන් හරිද ස්වාමීන් වහන්සේ? දැන් ඇහෙනවා. ඔව්. මම ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. එකක් මට ගිය සති දෙක තුනේ මේ WhatsApp එකට ආවේ නෑ මේ වැඩසටහන පිළිබඳ අද නම් ආවා. ආයි දන්නේ දෙවෙනික ඔබ ඒක මෙහෙමයි අනිත් අයත් ඒක මතක තියාගන්න ඇත්තටම මේ ඔය දැන් දිනපතාම මම මේ මේකේ ලින්ක් එක එවන්න අවශ්‍ය නැහැ එක දවසක් Tamanට ලැබිලා තියෙනවා නම් ඒ ලින්ක් එක කොහොමවත් වෙනස් කරන්නේ නැහැ. ඒක කාගෙත් පහසුව සඳහා ඒ නිසා ඕනම දවසක ඒ කලින් එවලා තියෙන ලින්ක් එකෙන් Zoom එකට හෝ YouTube එකට සම්බන්ධ වෙන්න පුළුවන්. අපි අර විтин විට මේ මේ කීප දෙනෙකුට හරි ඒක එක එක්කෙනාට වෙන වෙනම දාන්න ගියාම ලොකු වෙලාවක් යන නිසා තමයි අපි ධර්ම යාත්‍රා group එක සහ සෙනසුරාදා ධර්ම සාකච්ඡාව කියන group එකක් හදලා තියෙනවා. ඉතින් සමහර අය group එකේ ඉන්න කැමති නැහැ. තමන්ගේ අනන්‍යතාවය නැති වෙනවා වගේ අදහසකින් නිසා group එකෙන් අයින් වෙනවා. ඉතින් මම පුළුවන් හැටියට ටික වෙලාවක් වෙන් කරගෙන දවසේ සාකච්ඡාව තියෙන දවසට මේකට සම්බන්ධ වෙයි කියලා හිතෙන ටික දෙනකොට මම මේ මැසේජ් එක ආය ආපහු දානවා. ඒ දාන්නේ අර සිහි කැඳවීමක් හැටියට විනා එහෙම නැතුව ඒ ඒ අලුතෙන් එවන ලින්ක් එකම තියෙන්න ඕන කියන එක නෙමෙයි කවදා හරි ලින්ක් එක ලැබිලා තියෙනවා නම් ඒ ලින්ක් එකෙන් ඕනම දවසක සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ නිසා ඒ ලින්ක් එක බලාපොරොත්තු වෙන්න ඉන්න එපා. සෙනසුරාදා දවසේ අපි හැබැයි සමහර දවස්වලට මේ සාකච්ඡාව කෙරෙන්නේ නැත්තම් අපි අර group එකේ විතරයි දාන්නේ සාකච්ඡාව නැහැ කියලා. ඉතින් log වුණාම පේනවා තියද නැද්ද කියලා. එහෙම නැත්තම් පරණ ලින්ක් එකෙන් log වෙන්න පුළුවන්. ඒකේ කිසි ගැටලුවක් නැහැ. ආ ඒක හොඳයි ස්වාමීන් වහන්සේ ඒක දන්නේ නැහැ. ඒක දැන් තමයි දැනගත්තේ. දෙවෙනි එක ස්වාමීන් වහන්සේ මම ඔබ වහන්සේගේ මේ ධර්ම දේශනා අහලා මේ තව යාළුවෝ කීප දෙනෙකුට ඒවා මේ ෂෙයා කරනවා මේ අහන්න කියලා. ඊට පස්සේ එක යාළුවෙක් එයා ඇමරිකාවේ ඉන්නේ මේ අර ලෝණපල සූත්‍රය අහලා ගොඩාක් පැහැදිලා ඇත්තටම එයා ඔබ වහන්සේගේ ධර්ම දේශනා අහන්නෙත් නැහැ. දැන් අහනවා සහ තවත් එයා දන්න කීප දෙනෙකුටත් දාලා ඒගොල්ලෝ දන්නේ නැති ගොඩාක් මේ ධර්ම කරුණු ගොඩාක් මේ දැනගෙන ගොඩාක් පැහැදුනා. ඉතින් මට කිව්වා පුළුවන් නම් ඒක පොතක් විදිහට මුද්‍රණය කරන්න පුළුවන්ද? ඒ ඒ මිත්‍රයා ඒ සම්බන්ධව සියලු බරපැන බාර ගන්නක් කියලා. දැනට එහෙම සකසපු පොතක් තියෙනවා මහේශාක්‍ය බව කියලා. මෙහිපත් තියෙනවා. ඒකේ පිටු සාමාන්‍ය මට මතක හැටියට 35ක් 40ක් විතර තියෙන්නේ. මුද්‍රණ වියදම රුපියල් 80ක් විතර තමයි වර්තමාන වියදමත් එක්කලා මුද්‍රණ වියදමයකට යන්නේ. ඉතින් කැමති ප්‍රමාණයක් ඒකෙන් මුද්‍රණය කරන්න පුළුවන්. දැනට ඒක මුද්‍රණය තියෙන පොතක් ඒක සකසලා තියෙනවා. ඒ ලෝණපල සූත්‍රයේමද ස්වාමීන් වහන්සේ සූත්‍රයෙන් තමයි මේ මහේශාක්‍ය බව කියන කර්මය අභිබවා යන මහේශාක්‍ය බව කියලා ඒ පොත සකසලා තියෙනවා. ඒක කොහොමද ස්වාමින් වහන්ස අපි ඔබතුමා මට WhatsApp message එකක් එවුවොත් මට පුළුවන් කතා කරන්න මේ කොහොමද ඒක ගන්න පුළුවන් කියලා ලංකාවේ ඉතින් ඉන්න කෙනෙකුට ඕන කෙනෙකුට ගත්ත හැකි විදේශ රටක ඉන්නවා නම් මම හිතන්නේ අපේ වෙබ්සයිට් එකේ සමහර විට දාලා ඇති නැත්නම් අපිට පුළුවන් ඒක කාට හරි කියලා දන්නවන්න. එතකොට ඒකෙන් ගන්නත් පුළුවන්. හොඳයි ස්වාමීන් වහන්සේ මම එයාට දැනුවත් කරන්න. ඒක තමයි මට ඇත්තටම තිබෙන කාරණා ගොඩක් පිං සිද්ධ වෙනවා. හරි තරස්සමයි. දරුවන් සර්.